ඕස්ට්‍රේලියාවේ තියෙන දුක් විඳලක් හරියන්නේ නැහැ. ලෝකේ තියෙනවා නම් Tamanda අප කැප දුක් ඒ සේරම ගෙනියනවා. ඒක කලින් ඔක්කොම සැලසුම් වෙලා තියෙන්නේ. මේ ගෙනියනකොට අඬන්න තරකයි. එයි මට මේ දේ උනේ මේක මේ ගමනේ හැටි කියලා ඒකට දරා ගන්න පුළුවන් ශක්තිය දෙන්න සංවචන දෙනවා පරිඥා වශයෙන් සම්පූර්ණයෙන්ම අවබෝධ කර සබ්බේ සබ්බං කියලා කියනවා සියල්ල සියල්ල විසින් අවබෝධ කළ යුතු. ඒ නිසා අපිට අසවලාට ඔහොම නාට අපට නම් ඔහොම වෙන්නේ නැහැ කියලා අනුගේ දුකක් බලලා තමයි සතුට වෙන්න හම්බෙන්නේ නැහැ. අපිට දැනගන්න ඕනේ මේ දුක පෙන්වන්නේ උඹටත් ওই ටික වෙයි. ආන්න ඒකට ලකුණු තමයි ඔය පෙන්වන්නේ. අපේ සිංහල කතාවක් තියෙනවා නාගෙත් පරිකිට තෙයි කාටත් ওই ටික වෙයි කියලා කියන්නේ. ඒ නිසා වයසක මිනිස්සු දැක්කට පස්සේ අනේ මේ නාකියා කියලා කියන්නයි කියන්නේ. මොකද අපි දන්නවා අපි වැඩි කල් ජීවත් වුණොත් අපිත් ඔතෙන් තමයි යන්නේ. ඒ වගේ පාරයිනේ බල්ලෙක් වාහනේ තම්බෙලා මැරලා ඉන්න දැක්කොත් කික් කියන්න බෑ අපට. මොකද එහෙට උඹට ඔන්න ඔය ටික වෙන බවට ලකුණ තමයි මේ පෙන්නන්නේ. ඒක නිසා ගන්නවනම් අපිට කරන්න තියෙන්නේ ඒකේ ඒ සංවේගීනාන පහල කරගෙන මේක මට දකින්න උනේ මේවා අපිට අපදී මේවට කැපදී මේවා සාධාරණ සාධාරණ නැනින්දවත් ඒවට මෙන්න මේව නොවීම වෙනස ඉස්සරහට මේවට පොරොප්ප ගහන එකවත් නෙවෙයි වැඩි. ඒව ඔක්කොම මේ දෙවියන් ආශ්‍රේ ලෝකෙම වුයි කියන කට්ටිය ලෝකේ සුන්දරයි කියන හදාගත්ත දෙයක්. ඒගොල්ල වයස කට්ටන්න වයස කාලේදී වෙනම මහලු නිවාස හදනවා. ලෙඩුන්ට ඉස්පිරිතාල හදනවා. පිස්සන්න පිස්සු ආට්ටු හදනවා. ඒක ලියලා මේ ලෝකේ ලස්සන එකක් කරලා පෙන්නන්න හදනවා. ඔය සෙල්ලම්ම කරාලු සුද්ධෝදන රජුරෝ මේ සිද්ධාර්ථ කුමාරයාට දුක නොපෙනෙන්න. මාලිගාවක් ඇතුළේ තියලා සුරම්මේ සුබ කියලා රම්මේ සුරම්මේ සුබ කියලා තනි කරම මල්මද කාන්තාවන් ඒ සේවයට සලකලා මේ මාලිකාවේ හොඳ උණුසුම් තියෙන වෙලාවට ජනෙල් නැරලා වතුර කලගෙඩි කියලා කියනවා. මේ වතුර ඇතු හුලං ඇතුළේ තියෙන වතුර කඩගෙඩි පෙරාගෙන ඒක හරි සීතලයි. ඒ වගේම උණුසුම් මෙලෙර සීතල ඉස්තර තියෙන එකේ වටේට ඉර ඡායාවල් ඇඳලා වියලි දර්ශන පෙන්වලා මේ විදිහට මුළු ඉස්තු තුනම සම කරගන්න. ඒ කාන්තාවන් සමග ඇසුරු කිරීම නිසා කිසිම දුකක් නොයෙන්ද. ඉතින් ඕකම තමයි මේ රටවල උලත් තියෙන සිනමකට. නමුත් කතා කරලා බලනකොට හතර අපායම තියෙන එක්කෙනෙක්ගේ හෘද වස්තු ඇතුළත. ඉතින් මේක බලන එක අසාධාරණයි. මේක අශිෂ්ටයි කියලා තමයි ඇති කරලා දෙන්න හදන දේ. ඉන්දියාවට ගියාම නම් මොකුත් නැහැ වීදියේක හතර අපායම තියෙනවා. කිසි දෙයක් මොනවාක්වත් නැහැ සුද්ධෙටම පේන තියෙනවා බල්ලත් කැට කරන්න එතන මිනිස්සුත් කැට කරන්න එතන මිනිස්සෝ කැම ගන්නෙත් එතන ඔක්කොම පේන්න තියෙනවා ඉතින් ඒකට කියනවා දුෂ්ටයි අශිෂ්ටයි සුද්ධ වෙලා නැහැ කියලා ඕක නොතිබුණා නම් ඕක ඇතුළේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ ඒවා මකලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕක තමයි ස්වභාවය. ඔන්නේ ස්වභාවයට එන්න අපි දැනගන්න ඕනේ මේව දිහා මේ ලෝකයා පෙන්වන්න හදන ක්‍රමේ නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදනවා පෙර නොඇසූ නොවිරුතාලට ඔබ පේන්න උනේ උඹට පාඩමක් ගන්න තියෙන නිසා. ඒක පරිඤ්ඤය යුත්තේට මේ සියල්ල දැකිය යුතුයි. ඔය පැමිණිච්ච දෙයක් තමන්ගේ අඩුවක් සම්පූර්ණ වීමක් නිසි ඇතිවෙච්ච දෙයක් මේක පිළිබඳවත් මුලමඳාක දක්වන්නා ශක්තිය තමයි දුක්ඛේ ඥානය කියලා කියන්නේ. පරිඤ්ඤත්තේ පඤ්ඤා දුක්ඛින සියල්ල දත යුතුයි. ඒක දකින්න වෙලාවේදී පෙළෙන ගතියක් තියෙනවා. ඒක දකින්න වෙලාවේදී තවන ගතියක් තියෙනවා. ඒක ගන්න වෙලාවේදී එක තැනකින් පැනලන්න බෑ හාත්පසින්ම කොටු වෙන ගතියක් තියෙනවා. ඒ වගේම තමයි මේ එක දර්ශනේ කවදාකවත් දෙහෙල පෙන්වන්නේ. දිගින් දිගට දිගින් දිගට යනවා. ඉතින් ඒක නැති කරන්නයි අපි හොඳ දර්ශන විතරක් ළඟ තියාගෙන ඒව බල බලයි. අර නරක මකයි. ඒක වෙන්නේ මොකද්ද මේ කුංචි අපේ ජීවිත කාලේ මේ විහිළු වලට ගත වෙලා සත්‍ය දැක් ගන්න තියෙන ඉඩ නැති වෙලා යනවා. ඒක නිසා අපි එන දෙයකින් මේ දුක්ඛ සත්‍ය මතු කරගන්න උත්සාහ කරනවා නම් සර්වචන ජීකර පුංචි උපමාවක් කියනවා මහණෙනි මේ දුක ඇත්තටම දුකයි ඒක පිළිබඳව උඹට මට ප්‍රශ්නයක් නැහැ නමුත් මේක තමයි දුක්ඛ සත්‍යය කියලා ඒ දුක දකිද්දිම අවබෝධ කරනවා වගේ සැපක් මනුස්සයෙකුට ඇත්තෙත් නැහැ ඒක පරමයි. ඒක ආර්යයි. ඒකටයි අපි දෙන්න මේ හම්බෙලා තියෙන. ඒකයි අපි මේ කතා කරන්නේ නිසා දුක නැහැ කියන්නේ යන්න එපා. දුක දුක. නමුත් මේකයි කෙනෙක් විසින් ආර්යත්වයටපත් වීම සඳහා අවබෝධ කළ යුත්තේ. මට දැන් ඒකපත් වෙලා තියෙනවා. මෙන්න මේකයි දුක කියන්නේ කියලා. ඒ දුක තියෙද්දිම මේක දුක් ආර්ය සත්‍යයක් බව තේරුම් ගන්නවා නම් ඒ තරම් දැරීමේ ශක්තියකින් ඇති වෙන සතුට වගේ සරලක් මිනිසෙකට ඇත්තෙම නැහැ කියලා. මේ පුළුවන් කියන එකයි මේ කියන්නේ. කොච්චර දෙයක් ආවත් අපිට දැක් ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා ජාති ජරා ව්‍යාධි මරණ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ වචනෙන් කියනකොට දේව දූතයෝ. මේ හතර දිනාම අපිට පණිවිඩයක් දෙනවා. අපි මේ අද හයියාත්‍යතු කරදළු ඉස්සරහා අපි මේ කාම ලෝකේ කාම සම්පත්‍ය දිනු කිරීම සඳහා කටයුතු කරන්න ගියාට අපි උපත්ති අවස්ථාවේදී හිතියේ මොනම දෙයක් කරගන්න බැරි තාමත්ම දුක්ඛිත දෙමාපියන්ගේ පූර්ණ පාලනය යටතේ. එතනින් තමයි මේ කරදඬු හයි වෙලා තියෙන්නේ. හයි වුණාට පස්සේ අපි ඒ කරන විකාර වලින් තේරෙන්නේ අපිට අරක මතක නැතිච්ච බව. ඒක දකින්න නම් අපිට හිතෙන්නේ දැන් අපේ මේ වීරකම් ක්‍රියාකම් කරලා අනුන්ට දුක් දීලා බය උපදවන සැප විඳිනවා කියන එක විකාරයක් වෙනවා. ඒ වගේම තමයි ලෙඩ වෙලා ඉන්න කට්ටිය නිතර දකින්නවනම්, වයසට ගිය කට්ටිය නිතර දකින්නවනම්, මලමිණියක් නිතර දකින්නවනම් කවදාකවත් ඔය තෙද පෙන්වන්න යන්නේ නැහැ. ඔද පෙන්වන්න යන්න තේරුම් ගන්න. ඒක නිසා ඒ තුළින් සත්‍ය අවබෝධ කළොත් ඒ ලෝකෙට පුදුමාකාර සත්‍ය ලෝමේ සමාජෙට පුදුමාකාර සාන්තියක් එනවා. මේ පුද්ගලයාත් විදීමේ ශක්තිය, දැරීමේ ශක්තිය, කම්පාණ වෙන ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. ඒක තමන්ට වැටහෙනවා නම් මේ අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් හතරේ යනකොට ඕක තමයි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. මේක වෙන්න වෙන්න ලැබෙන ලාභය මොකද්ද? ගත්ත අරමුණේ බොහෝ වෙලා ඉන්න පුළුවන්. තිබ්බ ඉරියව්වේ බොහෝ වෙලා ඉන්න පුළුවන්. මොකද ඉරියව්ව වෙනස් කිරීමට හෝ අරමුණ වෙනස් කරන්න පැමිණෙන සෑම දෙයක්ම සුබ නිමිත්තක් විදිහටයි ගන්න. කරදරේ හසුරේ මේ බලාපොරොත්තු සුන්වීමක් එහෙම නෙවෙයි. ආන්නේ විදිහට බලන්න ගියාම මේ පුද්ගලයා මායයටවත් වටන්න බැරි වෙනවා. මරණයට එන්නේ ඉස්සෙල්ලා එයා කියනවා හරි මේක දීලා තියෙන ඕන වෙලාවක් කරගෙන යන්න. අරගෙන යන්නේ කියලා. ඒකෝට මායයක් තමයි අපි. මායය ඇවිල්ලා හෙට්ටු කරන්නෙම අපේ කයයි අපේ ජීවිතයත් එක්ක. ඒකෝට කියන්න ඕනේ හරි. ඕන විදියට ගන්න මට අයිති නැති දෙයක් අරගෙන යන්නේ. ආන්න එහෙම පුදන්න පුළුවන් නම් මායය වුණත් බය වෙයි. ඒ නිසා මේ අපිට පැමිණලා තියෙන දුක මුළු සංසාරයක්මවලා දෙන්න ශක්තිය තියෙනවා නම් මේ දුකම නිවනමවලා දෙන්න පුළුවන්. නිසා අර මේ විතර දැන් වැඩ ඉන්න සාසෙ නිතරම කියන දෙයක් තමයි මේ සංසාරේ මේ පංචස්කන්ධේ කොයි තරම් දුක් දීමේ ශක්තියක් තියනවද ඒකෙන් පෙන්වන්නේ මේ පංචස්කන්ධයේ තුලම නිවන තියෙනවා කියන එකයි නිවන ලබා ගැනීමට ඕන කරන සේරම අඩුපාඩු අපි ළඟ තියෙනවා මොන්නම්ම දෙයක්වත් අඩුවක් නැහැ ඒ අඩුයි කියලා බලන්නේ පු탁ජන ගතියට හැම දෙයකම නැති බැරිකම හොයන ගතිය ඒ නිසා අපිට තේරෙනවා මේ පංචස්කන්ධයේ සියලු පංචස්කන්ධය කියලා කියන්නේ සියලු දුකේම පිටු කිරීමක් වශයෙන්ම පංචස්කන්ධය කියලා කියන්නේ නිවනමයි. ඒ නිසා රෝහිතස්ස කියන ඒ පුත්‍රයාට පුත්‍රජානන්සේ දේශනා කරලා තියෙනවා මේ බඹයක් පමණ වූ ශරීරය තුලම මම නිවන පණවනවායි කියන. ඕක ලබන්න ධම්මදිව යන්න ඕනෙත් නෑ කොහෙවත් යන්න ඕන කමක් නෑ. මේ 100%ක්ම හම්බෙලා තියෙන ඕක ඇති හැටියෙන් දැක්කා නම් පේන්නේ පෙළෙන ගතිය තමයි. පේන්නේ තවන ගතිය තමයි. පේන්නේ විපරිණාම ගතිය තමයි. පේන්නේ සංඛත ගතිය තමයි. එතකොට හොඳට දැනගන්න ඕනේ හරි. දැන් නම් ඔන්න දුක්ඛ සත්‍යයටපත් උනා. ඒ නිසා විපස්සනා ඥානවල නිබ්බිදා ඥානේ තාමත් වැදගත් ඥානය. ඒ මොකද්ද? පැමිණි දේවල් පිළිබඳව බොහෝ නිර්වින්දනයක් පහළ වෙනවා. මොන්න සම්පත්තිය හම්බුණත් සිත් ගන්න නැති තත්ත්වයක් එන්න පටන් ගන්නවා. කලකිරීම කියන තමයි අපි ඔක සිංහලට දාන්නේ. ඒ කලකිරීම මෝඩකමට හේතු වෙච්ච අඥාන දෙයක් නෙවෙයි. ඇති දේ හරියට ඕනම දෙයක මුල දැකලා. ඒත් එක්කම දැක ගන්න පුළුවන් නම් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ තියාගත යුතු දේවල්. ඔක්කොම 100ට 100ක්ම දුක පංජේ. 100ට 100ක් දුක දකින්නේ දුකටපත් වෙන 100ට 100ක්ම කෙලෙස් නිසාමයි. ඒක කෙලෙස් නැති තත්ත්වයට ආවොත් දකින්න ඕන දේක අනිත්‍ය සංඥාව ගන්න පුළුවන් දුක්ඛ සංඥාව අනාත්ම සංඥාව සුභ සංඥාව අසුභ සංඥාව නිසා රහතන් වහන්සේ 이르දියක් කියනවා කියලා කියනවා ආර්ය 이르දියක් ඉදිරියටපත් වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඕනෙම අරමුණක කැමති නම් සුභ සංඥාව ගතයි කැමති නම් අසුභ සංඥාව ගන්න පුළුවන් කැමති නම් සුභ අසුභ දෙක මැද සංඥාව ගන්නත් පුළුවන් ඒ නිසා තණ්හාරති රංගායවිලා සුභ සංඥාවක් වශයෙන් නටන්න ගියාට සරුවචන් වහන්සේ අධ්‍යය කරලා බැලුවේ නැහැ බැලුවා නම් ඒක උඩ තියෙන අසුචි පිළිචි කලයක් නලියනවා වාගේ දැක ගන්න පුළුවන්. ඒ වගේම මොන අසුචි පිළිචි කලයක් ගෙනත් කියලා නින්දාව වෙනස අසුචි වලින් ගෙවල් වලට ගහන ගැටි කරන ඒක දැකලා ඒකේ සුභ සංඥාව ගන්නත් පුළුවන්. ඒක නිසා අරමුණේ මත සඳහා පවතින ගතියක් නෑ ආර්යයන් වහන්සේට. අරමුණ ඕනේ පැත්තකට හරව ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. මොකද හැම දුකක්ම විඳලා තියෙනවා. පරිඤ්ඤය ශක්තියක් තියෙනවා. ආන්න මේ පරිඤ්ඤය ශක්තිය ඇති කරගන්න නම් අපි පැමිණි දුක් පැනිරහයි කියලා එනේන දේ සත්‍යයට යටපත් කිරීම තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම වශයෙන් තේරුම් ගන්න. ඒ නිසා අපි තාම කැරකෙනවා නම්, හැඹරෙනවා නම්, නලියනවා නම්, කෙඳිරි ගන්නවා නම්, ඒ කියන්නේ තව ටිකක් තියෙනවා අපිට අවබෝධ කරගන්න දුක්ඛ සත්‍යය. ඒක ඉවරනාට පස්සේ ඒ නලියන කැඹරෙන තරපෙන ගැති නතර වෙලා ඕන දෙයකට දැරීමේ ශක්තිය ඇති කරගන්න. එදාට අපිට කිය හැකි දුක හාත්පසින් අවබෝධ කරගන්න. ඒක යෝග සම සෝවාන් මාර්ග, සකදාගාමි, අනාගාමි අරියත් මාර්ග වැඩ පිළිවෙලෙන් තමයි ඔබ සිද්ධ වෙන්නේ. මුලින් පටන් ගන්න තමන්න දරන්න පුළුවන් පුංචි දුක් වලින්. ඊට පස්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් වැඩි කිරීමෙන් තමයි අපේ ඒ දැරීමේ ශක්තිය වැඩි කරගෙන යන්නේ. ඒ නිසා දුක් පරිඤ්ඤත්තේ ඥානං දුක්ඛේ ඥානං. මෙන්න මේ පරිඥාවක් ඇති කරගන්න යනකොට තේරෙනවා හැම චිත්තක්ෂණයම නිවන් දැකීමේ අවස්ථාවක් තියෙනවා. එහෙම නැතුව ඒ චිත්තක්ෂණේ සංසාරයට වැටෙන්නේ ඒ චිත්තක්ෂණේ අපේ චේතනා බහුල කිරීම පිණිස වැටෙන්නේ සංස්කාර බවටපත් වෙන්නේ ඒකට අපි යන්න දෙන්නේ නැතුව අල්ලගන්නේ ඇඟිලි ගැසීම් කරන්නේ ඒ කාන්තේම මේ සමුදේ සත්‍ය නිසා යායන් තන්නා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්ත තත්වාගේ නන්දනී සෙය්‍යති දං කාම තන්නා භව තන්නා විභව තන්නා අපි ඉස්සල චිත්තක්ෂණය කවදාකවත් 100ක් විඳින්නේ නැහැ. ඒකෙන් නැට්ටක් ඉතුරු වෙනවා. ඒක වලිගයක් ඉතුරු වෙනවා. ඒක ඊගාව චිත්තක්ෂණයට කෙලස් ටිකක් තෘෂ්ණාව ටිකක් ගෙනල්ලා කෙල කරනවා. ඊට පස්සේ ඒකෙන් ටිකක් කරන ගිහිල්ලා ඊගාවට කෙලසනවා. අපි ඔය පැහැෙන දේවල් කියන රාමුට්ටියකෝ ආපපසවන්න ගන්න මේ මුට්ටියක් අරගත්තාම ඒක කොච්චර හේදුවක්. ඊට පහුවෙන්ද තෙලිජ ටිකක් දැම්මොත් පැහැ. ඒ මොකද ඒකේ මන්දි ටික අර කලේ බහැලා තියෙන්නේ. ඉතින් අපි අලුතෙන් දාන්නේ අලුත්ම තෙලිච්ච. ගහෙන් ගත්ත ගමන් නමුත් ඒක පැහැවෙනවා. ඒ වගේ තමයි මේ ශරීරයේ තුල තියෙනා වූ ආශය අනුශේ ධර්ම නිසා මේකට ලැබෙන සෑම සුද්ධ ධර්මම එnde ende ende ende ende කෙලසන ගතියක්, තෘෂ්ණා බර ගතියක් ඇති කරනවා. ඒක නිසා එක ධර්මතාවයක හෝ අපි මුලැමැද අග ඉතාම පිසිතුර දැක්කා නම් ඊගාවට ඉතුරු වෙන හිත, ඊගාට ඉතුරු වෙන චිත්තක්ෂණය පටන් ගන්නට වැඩි පිසිතුයි. ඒ චිත්තක්ෂණයක් නැවතත් මුලැමැදාග දැනගෙන රූප බැලීම වශයෙන් හෝ සද්ධාහීම වශයෙන් හෝ ආස්වාස ප්‍රසවාස වශයෙන් හෝ පිම්බීම හැකිලිම වශයෙන් හෝ ත්‍ක්මන වශයෙන් හෝ කොයි දෙයක් වශයෙන් මුලැමැදාග දැක්කම ඒ චිත්තක්ෂණය ඉදිරිපත් කරන්නේ ඊට වඩා කෙලෙස් අඩු තණ්හාව අඩු චිත්තක්ෂණයක් මෙන්න මේ විදිහට අඩු කරන අඩු කරන අඩු කරන යනකොට තමයි අපිට තේරෙන්නේ සෑම තෘෂ්ණාබර වස්තුවක්ම ඊගාව චිත්තක්ෂණයක් තෘෂ්ණාබර කිරීම සඳහා අවශ්‍ය වෙන මුලක් ඒකට කියනවා භව නෙත්‍ය කියලා. නෙත්‍යයක් කියලා තමයි යන්නේ. යායන් තන්නා පූර්ණෝ භවික. නැවත නෙමේ පුනර්භවය ඇති කරන්නේ මේ චිත්තක්ෂණයකින් ඊගාව චිත්තක්ෂණයට වහින මේ පුංචි මුලෙන් තමයි. ඒකට හේතුව ඉසල චිත්තක්ෂණේ 100%ක් අත්දකලා නැහැ. අපි හිතනවා සටනක් කරනකොට අපි සියල්ල සතුට මැරුවයි කියලා. නමුත් එකෙක් දෙනෙපයි. පැනලා ගිහලා ඔත්තුව දෙනවා. මුල් රටට අන්න අසවල් රටෙන් ඇවිල්ලා අපිට ගැහුවා මම විතරයි බේරිලා ආවේ අනික කට්ටිය අපේ රාජ්‍ය අල්ලගත්තා. ඊට පස්සේ ආයෙත් අර රාජ්‍යයට අප ලැබුණු ඔත්තුව නිසා ඒගොල්ලෝ ඇවිල්ලා මේ කට්ටියට පහර දෙනවා වගේ අපි හැම චිත්තක්ෂණයකම පිරිසිදුයි කියලා කිව්වට ඕකේ ඔත්තුකාරයෝ පයින්වයි කියන්නේ. ඒ සෑම වෙලාවකම මේ තෘෂ්ණාව එකින් එකට එකින් එකට යාදෙන ගතියක් තියෙනවා. ඒක නිසා යම් තණ්හාවක් පුනර්භවය ඇති කරනවාද යම් තණ්හා පොනෝ භවික නන්දි රාග සහගතා ඒකට නන්දියක් තරුණ තරු කුස්මාවක් ඇති වෙනවා. රාගය ඇති වෙනවා. නන්දි රාග සාගත තතර තත්‍රාභි නන්දනේ. මේ ලැබිච්ච එක අභිනන්දනය කරනවා. ඒක වෙනස් වෙනවට කැමති නෑ. ඊගාව චිත්තක්ෂණ මට මේ දේ වෙනස් වෙන එකක් එනවයි කියලා ඒක මහා භාග්‍ය සම්පන්න දෙයක් අපිට. මේකම ඕනේ. ඊගාව එක දීපුවම ඒකම ඕනේ. ඒ නිසා අපායට ගිය මනසත් මැරෙන්නට පැති වෙන දෙතු. ඒකේ ඒ අපාය මැරෙන්න වෙන එකක් කනගාටු. දැන් අපිට නම් හිතෙනවා අපාය මැරිච්චාම ඊට හොඳ තැනකට යන්නේ කියලා. කැමති නැහැ. එක දවසක් ඒකේ මට මතකයි අපි ඔය සාකච්ඡා කරනකොට ඔය මරණ අවස්ථාවේදී ඔය මේ ටිබෙටන් ක්‍රමයේ හැටියට බලනකොට අන්තරාභව අවස්ථාවක් තියෙනවා අන්තරාභව අවස්ථාවක් තියෙනවා නම් කෙනෙකුට තෝරන්න වෙලාවක් හම්බ වෙනවා Taman කොයි කුසටද යන්නේ කියලා ඉතින් ඒකයි අන්තරාභව කියන අදහස කියලා විශාල වාදයක් ගියා ඊට පස්සේ එක ස්වාමීන් වහන්සේනවා කිව්වා එහෙම තෝරන්න අවස්ථාවක් දෙනවනම් හැම කෙනාම දිවි ලෝකයයි කවුද යන්නේ අපායට කියලා මම කිව්වා කවදාකවත් නැහැ මේ ඉන්න ඔක්කොටම එක්කනාට eh, ඩොලර් 100 100 නෝට්ටුවක් දීලා බලන්න කොයි කොයි දේවල් වලට ඔබ යොදවයිද කියලා ඔක්කොමලා ගිහලා එකම කඩෙන් එකම බඩුව ගනින්න කවදාවත් ගන්න. අපේ රුචි භින්න රුචිකත්වයක් තියෙනවා. එක්කෙනෙක් ඒක Tamanට වශවිෂ පිළිබිඹු පිළිබඳව ඒ මේ නරක මද්දවි සංගත යොදයි. තව කෙනෙක් මල් ගණ්ඩක් පාවිච්චි කරන්නේ. කොයි එකට ගන්නද කියන්න බෑ. ඒක නිසා අපිට සුද්ධ අවස්ථාව දුන්නා අපි අර ගෙනාපු Javaට ගෙනාපු පුරුද්දට ගෙනාපු අත්බැහියට තමයි පාවිච්චි වෙන්නේ. ඒක නිසා ඉන්න දැනට තියෙන එක පැවැත්ම ඒක තමයි මේ සංස්කෘතිය කියලා කියන්නේ. ඒක තමයි මේ සભ્યත්වය කියලා. ඉතින් ඒක වෙනස් කරපු ගමන් සංස්කෘතකාරයන්ට ඉතින් කේන්ති යනවා. බුදුරජාණන්සේ පැහැදිලිවම කියලා දෙනවා මේක අනිවාර්ය වෙනස් වෙන පද්ධතියක තියෙන්නේ. ඒ නිසා ඕක පිළිබඳව තලිමේ සැදීමෙන් වෙන්නේ සැලීමෙන් වෙන්නේ අපේ චිත්තක්ෂණය කියලා දෙන එක විතරයි. ඒක ධර්මතාවයක්. එහෙමනම් අපිට මේ පවතින එක පිළිබඳව තෘෂ්ණාවක් නැතුව මේක හේතුඵල ධර්මතාවයක්. අපිට ඒක දැනගන්න පුළුවන් වුණාට ඕක ඔය තාලෙන්ම ඕක වෙනස් නොකර පවත්ීමේ අදිෂ්ඨානය අපිටයි කියවක් නෙමෙයි ඒක චින්තාවක් විතරයි. එහෙම නොවෙන්නේ මේ අපි නොදැනුවත් උනත් මේ තෘෂ්ණාව වැඩ කරනවා. පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දි එතන එතන අභිනන්දනය කරන ගතියක් තියෙනවා මේක කාම තණ්හා වෙන්න පුළුවන් භව තණ්හා වෙන්න පුළුවන් විභව තණ්හා වෙන්න පුළුවන් කාම තණ්හාව කියලා කියන්නේ ඒ තමන්ගේ පංචේන්ද්‍රයන් හරහා පංචේන්ද්‍රයන් පිනවීමටම ඕලාරිකෝ කරන වැඩේ. භව තණ්හාව කියලා කියන්නේ මේ සිංහල ජාතිය බෞද්ධයා ලංකාව ඍගරම පවතින්න ඕනේ කියලා මේ භවයක් පැවැත්මක් පිළිබඳ දුරෝධික කල්පනා කරනවා. මේ ක්ෂණික මරණය දකින්නේ නැතුව දුරෝධික කල්පනා කරන්න ගියාම අපි අමුතුම ලෝක මට්ටමකට වැටෙනවා හැබැයි නේන්න අපි දක්වාම ඇවිල්ලා තියෙනවා මේ පොතේ කියවිලා තියෙනවා මේක රැකලා දෙන්න ඕනෑ කියේ. අපි ඒකට පුදුමාකාර වගකීමකට අහු වෙනවා. භව තණ්හ හැබැයි කාම තණ්හාව තරම්ම ලාමක නැහැ. ඒක මේ සමූහයක් වශයෙන් සමූහයක පැවැත්මක් වශයෙන් ශිෂ්ටාචාරික පැවැත්මක් වශයෙන් අපි ඒකට යුතුයකමක් කියලා ගත්තාම අපි අහුවෙලා ඉවරයි. විභව තණ්හාව කියලා කියන්නේ ඒ වැනි පැවැත්මට විරුද්ධ වැඩ කරන දෛවක් ධර්මතාවයකුත් හිතේ තියෙනවා. හැම කෙනෙක් තුළම බටහිර මේ විග්‍රහය අනුව සඳහන් කර තිනවා හැම කෙනෙක් තුළම සියලු ජීවන අසා ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියන. දැන් අපි ඒක බලනකොට නම් පේන්නේ ඒක මම බහානක කියමනක් කියලා. නමුත් සියලු ජීවන අසා ගන්න ප්‍රමාණයකොත් හැම ජන සමාජයකම ඉන්නවා. ඒක මේ කියා ගන්න හොඳ නැහැ කියලා කියන්නේ. නමුත් ඒක කෙරෙනවා. ඒ වුණාට අපි දන්නවා ඒ වගේ යෙදිලා හිතලා වහා බේලා ඒ කෝච්චර පැනලා මහරි බෝධේ පැනලා මරණ ක්‍රමයක් තියෙනවා. එහෙම නැතු අපි අපි දන්නවා අපිට ආසවල් දෙය තියෙනවා. ඒකට මේ කෑම හොඳ නැහැ. ඒකට පිට ටිකක් කෑවට කමන්නේ කියලා හිතනවා. අද විතරනේ කියලා හිතනවා. ඉතින් ඒකෝට සිද්ධ වෙන්නේ සීදී රසා ගැනීමමනේ. වෙන මොකද්ද කියන්නේ? ජී උගුරට හොරා බෙහෙත් බොන එකනේ කරන්නේ. ඕකනේ අද මේ වෛද්‍ය විද්‍යාවට මුක්කු ගහන්න හදන්නේ ඕකටනේ. කවදාකවත් කරනවා. ශ්‍රද්ධාවක් කරන්නේ. අපි දන්නවා අපි විශ්ින් කළ යුතු හොඳම දේ මේකයි. නමුත් ඒක කෙරෙන්නේ නැති බවත් අපි දන්නවා. එහෙනම් එතනත් මේ විභව තණ්හාවක් තියෙනවා. ඒක අපි අපි වෙනුවෙන් සාධාරණීකරණය කරනවා. නමුත් අපේ පවුලේ සමාජිකයේ කේතරනෝට අපි විරුද්ධ වෙනවා. සමාජයේ තව කෙනෙක් ඒක කරනවා දකින්න විරුද්ධ වෙනවා. ඒකනම් අපි විභව තණ්හා කියලා අනුන්ට දනුවන් දෙන්න හදන නමුත් අපිට කල්පනා කරලා බලන්න වෙනවා ඇත්තටම මේ චිත්තක්ෂණය කරතු හොඳම දේට අපි කරන්නේ. එහෙන් බැලුවත් අපි දන්න එක කරන්නත් බෑ ඒකවර. ක්‍රමයෙන් තමයි කරන්න වෙන්නේ කාලයක්. අපි නරක වුණත් මේ දේවල් අතගාමින් පුහුණු කරනවා. ඒ කාලේ පුරාම අපි දැන දැන වැරදි කරන ගතියක් තියෙනවා. අර ලේසියටත් පහසුටත් කියන කතාව තමයි කියන්නේ. මේක මනුස්ස ගතියක් මිස පුද්ගලික දුෂ්ටත්වේ නෙවෙයි. මේක මනුස්සයාගේ විභව තණ්හාව කියන එක මේ පද්ධතිය ඇතුළත තියෙන එක. මේක ඉස්මතු වෙච්ච ඇත්තු මේ සමාජ විරෝධී ඇත්තු කියලා අපි නම් කරමු. නමුත් මේ සමාජ විරෝධීත්වය සෑම කෙනෙක් තුළම සීල ප්‍රදේශයක් තියෙනවා. ඊට ප්‍රමාණයක් තියෙනවා. සමහර විට වහගෙන ඉන්නවා සමහර විට පිට කරනවා. මේ විදිහට එක්කෝ කාම තණ්හාවෙන් නැත්නම් භව තණ්හාවෙන් විභව තණ්හාවෙන් අපි මේ පැමිණිච්ච සෑම දෙයක්ම සංස්කරණය කරන්න හදන්නේ ඒ දේ දිගට ගෙනියන්නයි. පැවැත්ම අරගෙන යන්නයි. මේ පැවැත්ම නැතුව සලකා බලන කෙනාට අපි කියන්නේ මේ උච්ඡේදවාදී වැඩ කතා කරනවා මේ හැම දෙයකම විනාශය ගැන කතා කරන කෙනෙක් කියලා ඒ සමාජශීලී නැති ගතියක් පේන්න හදනවා. නමුත් මේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග ධාත්තා සත්‍ර තත්‍රා විනන්දනේ සේයතීසං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා සර්වචනාංශ මේ පෙන්නපු දර්ශනේ තුනෙන් එකයි ඉස්සරලාම බටහිර මානසික විද්‍යාවට අහු වුනේ. ඒකට කියුවා සෑම දෙම තීන්දුවලා තියෙන ලිංගිකත්වය මත කියලා. එතකොට කාම තණ්හාව පමණයි යහුනේ. ඊට පස්සේ තේරුණා මිනිස්යා තුළ පැවැත්ම සඳහා කරගෙන යන survival of the fittest. හොඳටම ශක්තිවන්තයා යැපෙනවා අනික් කට්ටියගේ මති. ඒකට ගියාට පස්සේ තේරෙනවා ඒක ඒ වෙලාවේදී ලැබෙන කාම ආසාව ඉෂ්ට කිරීමක් නෙමෙයි කියන්නේ තමන්ගේ වර්ගය ආවේශේ. පැවැත්ම විශේෂ කරගෙන යන තණ්හාවකුත් මිනිස්යා තුළ ක්‍රියාත්මක වෙනවා. ඒත් බැරි වුණා මිනිස්සුගේ ක්‍රියාපටිපාටිය 100%ක් විස්තර කරන්න. අන්තිමට බලනකොට ඒගොල්ලෝ පිළිගත්තත් හැම ජීවත් වෙන සතෙක් තුළමත් මිනිස්සු තුළම තමන්ව විනාශ කිරීමේ අදහසකුත් යටිහිතේ තියෙනවා. විභව තණ්හාවකුත් තියෙනවා. මේක තණ්හාව කියලා කියන්නත් බැරි තරම්. මොකද තණ්හාව අපි අඳුරගන්නේ ඉඳුරන් පිනවීමෙන්. මම ආයනේ වැඩි කිරීමේ වැඩ පිළිවෙල. නමුත් විභව තණ්හාවට යනකොට ඒකට විරුද්ධ ධර්මකුත් ක්‍රියාත්මක වෙනවා. අන්න ওই දෙක අතර තියෙන සමතුලිතතාවය නිසා එක පුද්ගලයෙකුත් ලෝකයක් වෙනවා. පුද්ගලයන් සහිත සමාජයක් ඊටත් වැඩිය ලොකු ලෝකයක් වෙනවා. ඒක දැනගත්තට කවදාකවත් අර විශාල වශයෙන් සමාජයේ පවතින තත්ත්ව අපිට දැක ගන්න පුළුවන් වුණාට ඒක කවදා හෝ Taman තුලම මේ වෙන එකක් තියෙනවා. ඒ නිසායි අපි මේ වැරදි වැඩ, වැරදි ආහාර පුරුදු, වැරදි කටපරතුන් ඇති කරගනිමු. හේතු කාරෝ දක්වමින් මේක යන්නේ ඒක පුද්ගල ගතියක් නෙවෙයි ක්ලේශයක්. ඒක තේරුම් ගත්ත පිරිස අතර නම් සමාජ සම්බන්ධ හරීම ලේසි. මොකද කවදාකවත් අනුංග වැඩකට ඇහිලි ගන්න යන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයාටවත් එයා ගැන පාලනයක් නැහැ. මොකද භව තණ්හාවට විභව තණ්හාව 100%ක් විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක තියෙන දෙයක්. මෙන්න මේ තරම් ගැඹුරක් දැක ගන්න ඉස්සල්ලාම කල යුත්තේ කාම තණ්හාව පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම. කාම තණ්හාව අවබෝධ කරගන්න මිනිසට පමණයි මේ විශේෂ විශේෂ ගෝචර වෙන්නේ භව තණ්හාව. භව තණ්හාව කවදාක විභව තණ්හාවෙන් තොර කරලා කතා කරන්න බෑ. ඒක නාසිසම්, සෑඩිසම් කිය කිය ඔය බටහිර විද්‍යාව කියලා දෙන දෙනවා දුකට කැමැති ගතියකුත් මනුෂ්‍යතුල තියෙනවා. ඒ වගේම තමන්ගේ කීර්තිකාමයේ දිනු කර ගැනීමේ ආසාවකුත් මනුෂ්‍යතුල තියෙනවා. ඒවා සමහරලාට හුදු රූප බැලීමේ සත්‍යයන් වගේ කාම ආසාවක් නෙමෙයි ඒකදී ගැඹුරු දෙයක්. මේ තේරටම එක නම දුන්නේ සරුවච්චන් වහන්සේ තෘෂ්ණාව. ඉතින් මේ කියාපු දුක්ඛ සත්‍යයත් සමුදය සත්‍යයත් විතරමයි මනුෂ්‍යයන් වගේ කීමට වැඩෙන්නේ. නැත්නම් අවබෝධ කරන ශක්තිය පැත්තට නැත්නම් අපි වගකීමට වැටෙන්නේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය පමණමයි. මෙන්න මේ ඒ තෘෂ්ණාව පොණ භවය ඇති කරන පුනර්භවය ඇති කරන ඒ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වී බුදු නැති බව විතරමයි නිරෝධ සත්‍ය වශයෙන් පෙන්නන්නේ. යෝතස්සායේව සන්නාය අශේෂ විරාග නිරෝධෝ ඒ තණ්හාවගේම ශේෂ නැති ඉවරයක් නැති පූර්ණ Nirodhe තමයි Nirodha Satya වශයෙන් පෙන්නලා තියෙන්නේ. ඒ නිසා Nirodha Satya කියන එක ඇති කරන්න අපට අමාරුයි. අපිට පුළුවන් වෙන්නේ සමුදේ සත්‍ය නම් වූ තෘෂ්ණාව දැක ගැනීමෙන් දැන ගැනීමෙන් ප්‍රහාණය පමණයි. මේ සෑම සත්‍යයකටම සර්වජන් වහන්සේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා තුනකට කඩලා පෙන්නනවා. දුක්ඛ සත්‍ය ගත්තම දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය. ඒ කියන්නේ මේ සංසාරේ පොදුවේ පවතින දුක පමණයි. ඒ දුකට ඒ බව තේරුම් අරගෙන මේකෙන් අයින් වෙන්න හදන තාක්කල් අපි සංසාරයේ අවබෝධ කරගන්නේ නැහැ. සංසාරය පිළිබඳ අඩු අවබෝධයෙන් කටයුතු කරන්න කරන සංසාරයට අහු වෙනවා. ඒක නිසා පවතින පුදුමාකාර දුකක් පමණයි කියලා ඒක සත්‍යයක්. කවුරුත් විසින් අපට කරපු දෙයක්වත් මගේ ඇරලා යන්න පුළුවන් තැනකොත් නෑ කබලෙන් ලිපට පැටින් පමණයි වෙන්නේ කියලා සත්‍යයේ ඥානය. මේ අපිට එන දුකමයි දුක්ඛ සත්‍ය කියලා නේම නැතුව වෙනම තැනකින් හම්බෙන එකක් නෙවෙයි. ඒ නිසා අපකරා දැනටමත් ඇවිල්ලා තියෙන්නේ දුක්ඛ සත්‍ය. අපිට තියෙන එක බාර ගන්න එක විතරයි. ඒ සඳහා ඒ සඳහා කළ යුත්තක් තියෙනවා. පරිඤ්ඤය. හත්පසීම දරගන්න. මේ කාලේ විතරක් දෙන්න මේ කාලේ එපයි කිව්වට හරියන්නේ නැහැ. ඒ වෙනකන් කවදාකවත් එතකොට අප කරා පැමිණිච්ච දුක හත්පසින් ආબોධ කිරීමට අපේ විවෘත භාවයක් නැහැ. එළමෙසි ශක්තියක් නැහැ. ඒ නිසා දුක සංසාරේ පුරාම පැතිරිච්ච එකම සත්‍යයක් බව තේරුම් ගැනීම දුක පිළිබඳව සත්‍ය ඥාන. ඒකට කෘත්‍ය ඥානය තමයි ඔබ ඒ සඳහා කුමක් කළ යුතුද? මේ පැමිණෙන දුක් සියල්ලම අවබෝධ කළ යුතුයි. පරිඤ්ඤය. ඊට පස්සේ සරුවච්චන් වහන්සේ ඉස්සල්ලාම දැනගත්තා මම අවබෝධ කළා. පරිඤ්ඤාතං. එදාට ඇතිලා තියෙනවා ඊට පස්සේ ඉතින් කවුරුත් ඇවිල්ලා මට අලුතෙන් උගන්වන්න දෙයක් නැහැ. මේ දුක්ඛ 100%ක්ම ලෝකේ පවතින්නේ මා කරා පැමිණෙන ටික තමයි මට ලැබෙන පණිවිඩය, මට ලැබෙන අභ්‍යාසය, මට තියෙන පුහුණුව. ඒක 100%ක් ඉවර කරපු දවසේ හොඳ අවබෝධයක් එනවා මම මේ දුක පරිඤ්ඤය වශයෙන් ආත්පසීම අවබෝධ කරගන්න කියලා. ඒ නිසා දුක්ඛේ සත්‍ය දුක්ඛ කෘත්‍ය සත්‍ය කෘත සත්‍ය කියලා. තුනකට කඩලා පෙන්නනවා. මේ කවදාකවත් කවුරක් හිතේ පැත්තක් නෙමෙයි. මේ දුක්ඛ කියන එක ප්‍රහාණය කරන්න දඟලපු ලෝකයේ ਸਰවචනයේ ඉස්ලාම ගව දුක්ඛේ ඥානය කියලා එකක් තියෙනවා. මොකද්ද දුක්ඛේ ඥානය කියලා කියන්නේ? හකීකොන දුකක්. ඒක ආය හොදලා ගන්න දෙයක් නැත්තේ නෑ. අර එක දවසක් මම යනකොට මේ ඇත්තටම නම වශයෙන් කිව්වත් තමයි අපිට රාහුල ස්වාමීන් වහන්සේ සක්මන් කරගයි. මේ මම ඒ ශානක ආශය කරන යන වෙලාවක මම මේ කල්පනා කරුවේ මහත්යෝ මයිතොට ගියේ කගෙන ඉති. මේ සංසාර කියන එක බලු බෙට්ටක් වගේ එකක් කිව්වා. මේකේ මුල හොඳයි මැද නරකයි කියන දෙයක් නැහැ. වට කෑල්ල හරිනම් මැද කෑල්ල හොඳයි කියන දෙයක් නැහැ. මුල මැද අග තුන් තැනම අසුචි. හොදලා ගන්න දෙයක් නැහැ මේකේ. නිසා මේක හොදලා ගන්න තියනවා කියන තාක්කල් අපි මේ හොදෝදා ඉන්නේ බල්ලෙක්ගේ අසුචිය. නිසා සංසාර කියලා කියන්නේ බලු බෙට්ටක් වගේ. ਸਰවචනාංශෝක කියේ කොහොමද? මහානේ අනාගාමි ඵලය ලැබපු කෙනා කල්පනා කරන්න ඕනේ කියලා කිව්වා මේක අසුචි ටිකක් පෝත්‍ර ටිකක් වගේ. ඉතාමත් පුංචි අසුචි ටික හෝ ගඳ බල බැලුවොත් අසුචි කන්දක තියෙන ගඳ එකේ තියෙනවා. පොඩ්ඩක් කියලා හැම වෙනසක් නැහැ. මුත්‍රා ටිකක් ගත්තත් ඒ මුත්‍රා ගඳ හැම කන්දක තියෙන ගත පුංචි එක තියෙන ওই දෙක තියෙන තාකල් කෙලසිලා. තා ඩිංගකටවත් අනුකම්පා කරන්න එපා. අනාගාමී මාර්ගය ලැබුවත් ඉවර කරන්න එපා. රහත් වෙනකම්ම උත්සාහ කරන්න මේ පුංචි ටිකක් ඇති හේරම කෙලසක්. කිරි කාලයයි ගොම බින්දුවයි වා. ඒක නිසා මෙන්න මේ බව දැනගත්තා නම් ඒ පුද්ගලයා මේ සංසාරේ හදන්න සංසාර සැපවත් කරන්නේ මේ ගන්න මහා ප්‍රයත්නයේ බහාතබල පැමිණි දුක් වලට පැහැදලා කියලා යන්න ගියාට පස්සේ පූර්ණ ජීවිතයක් ලබනවා. පූර්ණ තාරුණ්‍යයක් ලබනවා. පූර්ණ අවදි භාවයක් ලබනවා. ඒ පුද්ගල මොනම කෙනෙකුට බිම දාන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. පශ්චාත්තාපයෙන් ලීඩක් නැතුව යනවා. වෙන්නේ වෙන්න තියෙන දේ ඒක උකට මොකටද වෙන්නේ කියලා ආනේ විදිහට මේ දුක්ඛ සත්‍යය මේක සත්‍යයක් මේක මේ කවුරුත් කරපු දෙයක්වත් මගේ අවාසනාවට වෙච්ච දෙයක්වත් මොනක්වත් නෙවෙයි මේක දැරීමේ ශක්තිය ඔබට තියෙනවා අන්නේ දැරීමේ ශක්තියට සමාදන් වෙන්න නම් ඉස්සල්ලාම දැනගන්න ඕනේ මේ පැමිණියේ දුක්ඛ සත්‍යය මේන් තොරව දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදනවා නම් මේ දැනට එන වෙලාවට ආපු මේ කායික වේදනාව අයින් කරලා මම කායික වේදනාව පිළිබඳ අවබෝධය ලැබුණ දුකක් පිළිබඳ අවබෝධයක් ලැබුණායි කියලා ඒකේ වෙන්නේ ඉතින් පස්සට දැම තමයි ඒකට තමයි සුද්ධ වශයෙන්ම කියන්නේ පමාවයි කියන ප්‍රමාදයට වැටුණායි කියලා. පැමිණිච්ච ප්‍රදේශයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය තියෙනවනම් ප්‍රමාද වෙයි නමුත් අර පස්සට දාන මනසතරම් ප්‍රමාද වෙන්නේ ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ හරි මේක සත්‍ය කියලා අවබෝධ කරගන්න මං කරන්නේ යුත්තේ මොකක්ද? නැත්නම් තමන්ගේ කෘත්‍ය ඥානය මොකක්ද? කෘත්‍ය ඥානම් මේ දුක් ටිකක් ඇවිල්ලාමදී. මට gediy පිටින් ඕනේ. මට මේකේ පූර්ණත්වෙම ඕනේ. මට දැන් ඇවිදලා තියෙන සීල 10යි 15යි මම 100 100ක් මේනකම්. දුක සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න හැටි තරමටම ඒ වීරත්වය, ධීරත්වයක් ඇති කරගෙන මුණ දෙන්න බැලුවොත් එහෙම දුක දුක වශයෙන් එදාට ওই දුක කියන තරම්ම කළු පාට නැහැ. යථාවේ කියන තරම්ම කළු පාට නැහැ. ලෑස්තිලා ඉන්නවනේ. ඒ නිසා යෝගාවචරය තියෙන සූදානම් ශරීරයක්. ඒ සූදානම් ශරීරයේ ඉන්නවනම් ඕනේ පැමිණෙන දුකට හොඳටම මුහුණ දෙන්නේ ඒ පුද්ගලයා පමණයි. අනිත් සේරම දුක එනකොටම ක්ලාන්ත වෙලා වැටෙනවා. ඊට පස්සේ දවසක මේ ජීවිතය ඇතුළතම පුළුවන් වෙනවා දැන් මට පැමිණෙන ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් මම දුක හාත්පසින්ම දැක්කා කියලා. ඒක තමයි කෘතඥානයි. ඒ වගේම තමයි තේරුම් අරගන්නවා සමුදේ සත්‍යයේදී මේ 100ට 100ක් දුකට හේතුව තෘෂ්ණාවයි. නැත්නම් 100ට 100ක් දුකට හේතුව කෙලෙස්මයි. ඒ කියන්නේ මගේ කෙලෙස්. කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඔය කෙලෙස් මම කෙරුවා සත්‍ය නම් ඔය කෙලෙස් නිසා පැමිණෙන දුක් සියල්ලම දැරීමේ ශක්තියක් මට තියෙනවා. ඒ නිසා සියල්ලටම හේතුව සමුදේට හේතුව තෘෂ්ණාව බව තේරුම් ගැනීම සමුදේ සත්‍ය ඥානයි. ඊට පස්සේ කෘත්‍ය ඥානයක් කොහොමද කළ යුත්තේ? මේ ආසාව ඒක මේ හැඩ ගන්න තියෙන ආසාව, වෙනස් කරන්න තියෙන ආසාව, දියුණු කරන්න තියෙන ආසාව, සංස්කරණය කරන්න තියෙන ආසාව අතහැරලා දානවා. අතහැරලා දැම්මා නම් හරි අමාරුයි. මොකද මෙතෙක් කල් අපි පුහුණු වෙලා තිබුණ දකින්න හැමදේම හදන්න, දියුණු කරන්න, සබ්ජෙක්ට්ගත කරන්න, සදාචාරගත කරන්න, තමනුයි අනුමුයි සේරමනේ. ඔක අතහැරලා පැමිණියේ ලෑස්ති වුණා නම් තේරෙන බණ ගන්න ලෝකයක් දිගින් දිගටම වයින් පටන් ගන්නවා. කිසිම කැක්කමක් නැහැ මොනවා කිව්වත් ගණන් ගන්න නැහැ ඉස්සර නම් අපිත් එක්ක මොදේ නාන්දයන් ආවා අරවා කියන දාව මම කරා දැන් එන්නේ නැහැ කියලා හරියට ලෝකයට පේන්න පටන් ගන්නවා කොන හැන ගතියෝටි නමුත් ඒක දරාගෙන දරාගෙන ටිකෙන් ටික ටිකෙන් ටික දිනු කරන යනකොට හිතෙනවා මට දැන් කිසි දෙයකට ඇඟිලි නොගා ඇස්සත්තේ අන්ධෙක් වගේ ඉන්න පුළුවන් මට කන් ඇහුනට බීරෙක් වගේ ඉන්න පුළුවන් මට කොච්චර ඥානයක් තිබුණත් මෝඩෙක් වගේ හැසිරෙන්න පුළුවන්. මට ඇඟේ උෂ්ණේ තිබුණත් පණ තිබුණාට මලමිණියක් වගේ ඉතලා බේරෙන්න පුළුවන් කියන එක තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපි මේ තේරීමේදී සම්බන්ධ වෙන්නේ මායයන් වහන්සේලාත් එක්ක. මේ හැම දෙයකම දඟලන කෑ ගහන කපුතු වාගේ දඟලන පුද්ගලෙක් එක්ක නෙවෙයි. එදාට තේරෙන්න පටන් ගන්නවා කෘත්‍ය ඥානය සම්පූර්ණ වෙනවා. මට ඇද්ද පණ අපිට මේ බලානිද්දදී අසාධාර්ණේ සිද්ධ වෙනවා. බලාගෙන ඉනකොට අධර්මයේ සිද්ධ වෙනවා. ඇස් දෙක වහගෙන හිටියා වගේ නොපෙනුනා වගේ ඉන්න පුළුවන්. Tamanට හොඳටම තමන්ගේ ප්‍රයෝජනකට බයින්න වෙනවා නැත්නම් Tamanටම බයින්න වෙනවා නෑ වුණා වගේ ඉන්න පුළුවන්. ඒව නැත්තම් මේ හොඳටම තේරෙනවා මේ මිනිසයා තව ඩිංගෙන් කරන්ට් එක වද්දාගෙන මැරෙන්නයි හදන්නේ. එහෙම නැත්නම් පැහැදිලිවම Tamanට අහිමි කර දෙයක් කරන්න හදන්නේ. නොදැක්ක වගේ ඉන්න පුළුවන්. මොකද කරන්න ගියොත් එන්නේ Tamanටත් කරන්න ගියොත් අර මනුස්සත් මැරෙනවා. ඊට මෙට වැඩි හොඳයි කිව්වා නාහනකොට ඉහළට යන ඉහළට බලයන් පහළට යන පහළට බලයන් කියලා අන්න එකයි තියෙන්නේ. දැන් කරුවත් යනන්ට එහෙම නැත්තම් අඟුලිමාල උත්තර හත්තු මරන්න ඉතලා බේරන්න කිව්වනේ. ඒ නෑ ඉතින් යනකොට යමෝරලා නෑ මේ ප්‍රශ්නේ ඇති කරන්න. දවසක් කරුවත් යනන්දේ තමන්ගේ ගඳ පිටිය ඉදිරියට ආවට පස්සේ රවුදු හාමුදුරනවා කතර පහනක් පත්තු කළා ආලෝකේ. සර්වචනජේ පහන දිහා බලාගෙනකොට බලන් ගැටියෙප්පයි. ඒක තට්ටක් පිච්චෙනවා. අනේ ඊට පස්සේ වැටෙන්නේ ඉතුරු තඩු තුනෙන් පිල්ලෙන ආයෙත් අර ගින්නටම පයි. කකුලක් පිච්චෙනවා. ඉතුරු කකුලෙමයි අර තඩු තුනේ ආයෙත් වෙලා ගින්නට පයින්නකොට අරන් දාන්නක පහන නිවන්ට මොනවක් කරන්නේ. උන්වහන්සේ කියනවා අනේ කෙටි ජීවන චරිතයක් ඇති මේ සතා මේ ගින්දර රත්තරන් කියලා එකකට පැන පැන තවත් මීට වඩා කෙටි චරිතයකට කෙටි සංසාරයකට වැටහටි කියලා උන්වහන්සේට මහා උදාහරණයක් පහළ වෙනවා. ඇතුළෙන්ම එන සුවාසයක් යනවා. එච්චරයි. මොනම දෙයක් කරන්නේ කියලා බලන්න උදාන ගාතාව වෙනම තියෙන නිසා කවුරු පව් කෙරුවත් කවුරු මොන කෙරුවක්වත් ওই කාටවත් විශේෂ සර්වචන්ද කරන්න බැරි දේවල් වලට යන්නේ ගියා නම් ඒ බුද්ධ සංසාරයෙන් ගලවන්නම යන්නේ දැන් එහෙම නෙවෙයිනේ දැන් කරන්න හදන්නේ කිඹුල් කඳුළු හනවා තමන්ගට කොච්චරද වැරදි කියලා ඒකට අනුන් වැරදි කරනකොට උඩ පැනගෙන කෑ ගහගෙන ජීවත් හදාගෙන රට කන බවන්න හදනවා ඒකේ වෙන්නේ මොකද්ද? දෙන්නම අමාරු වෙනවා. එකක් අඩතුළු මකා ගන්නට ගොටින් මට උණු වියෝයා දෙකක් අඩතුළු හදා දුන්නයි ඉඳුරුයේ ආචාර්යයා. දැන් ඉන්න හරියක් ඉන්නේ ඉඳුරුයේ ආචාර්යගොල්ල තමයි. නිකන් ඉන්නම බෑ. කාගරි ආයුධය කරගෙන කඩතුළු මකන්න හදනවා. මකන්න මකන්න කඩතුළු වැඩි වෙනවා. ඒ නිසා මේ කෘත්‍ය ඥානේ තේරෙනකොට තේරෙන්නේ මොකද්ද? සමුදේ සත්‍යයේදී මට දැන් ඉස්සර වගේ නෙවෙයි කලබලයක් නැහැ. අසාධාර්ණ වුණත් අධර්මී වුණත් බලාගෙන ඉන්න පුළුවන්. බැරිම නම් මලමිනියක් සේ ඉඳලා හෝ බේරෙන්නේ කියලා කියන මොකද මේ අපි මේ කරන වැඩේ ලේසි වැඩක් නෙවෙයි. අපිට ඉස්සල්ලාම කළ යුත්තේ නම් මොකද්ද? අපේ సంతානෙ අපි ඇතුළත පිරිසිදු කරගන්න ඕන. ඒක කරන්නේ නැතුව අපි අනුන් උදව් කරන්න යනවායි කියන එක හරි ජනප්‍රියයි. බොහෝ දෙනා අපිට කියාවි අපි කරුණාවන්තයි මෛත්‍රියයි කියන. නමුත් අපි සුදුසු නැහැනේ. සුදුසු නම් මේ තණ්හාවේ අපි මේ දේවල් වලට ඇඟිලි ගහන ගතිය, දේවල් වෙනස් කරන ගතිය පොඩ්ඩක් පමා කරන්න. පොඩ්ඩක් ඉවසලා බලන්න. මොකද්ද මේ තියෙන තදිය? මොකද්ද මේ තියෙන තක්කුමුක්කු? ඇයි ඔක දිහා බලන් හිටපම මොකද වෙන්නේ? පුංචි කාලේ අපි කොච්චර ඉව දිහා බලන දන්නේ නැතුව හිටියත් මේ හොඳ නරකට දන්නේ නැති කාලේ. කොච්චර සුන්දරද ළමා ජීවිතේ. නමුත් දැන් වැඩි හිටපත් උනාට පස්සේ සෑම දෙයක්ම අපි කරන්නේ මම කරන්නේ කියන වනස්පති යුගයකට එවිල්ලා තියෙනවා. ඒකට ගියාට පස්සේ නිින්දක් නැහැ. මොන දෙයක් දැක්කත් ඒක එක සැරේකින් ජීවිතේ මැකිලා යන්නේ නැහැ. දිගට යනවා දිත්තේ දිත්තපත්තන් කියන එක හිතා ගන්නවත් බෑ. දැන් දුතු දෙය දුතු මතින් නතර කරන්න අපි දන්නේ නැහැ. අහුදියක් අහුදේ මතින් නතර කරන්න අපි දන්නේ නැහැ. ගන්ධ බලපු රස බලපු පහස ලැබපු දෙයක් එතනින් නතර කරන්න දන්නේ නැහැ. පොණෝ භවයක් ඇතිගෙන ඊගාව චිත්තක්ෂණයට කොනක් තියාගන්න. ඊගාට හිතට ආපු දෙයක් විශේෂයෙන් භාවනා කරන හිතවිලියට මොකෝ ඉතින් ප්‍රශ්නයක් නැහැ. හිතවිල්ලක් ඇවිල්ලා එයයි. ඔකට කනගාටු වෙලා වැඩක් නැහැ නේ. කනගාටු වුණාට වෙන්නේ හිතවිල්ලකුත් ඇවිල්ලා කනගාටුකුත් ඇවිල්ලා දෙකකින් තැවෙනවා. හිතවිලි කියන එක ස්වභාවයි. වේදනා කියන එක ස්වභාවය. ශබ්ද කියන එක ස්වභාවය. ඒකේ මුලමදාක දකින්නකට ඇඟිලි නොගහ බලන් ඉගෙන ගන්නවා. ආන්න එක තමයි සමුදේ සත්‍යීති කෘත්‍ය ඥානෙ වශයෙන් පත් වෙන්නේ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් ආනේ විදිහට සමුදය සත්‍යයි, දුක්ඛ සත්‍යයි දෙක පිළිබඳව අපේ නේසලෙන ගතිය, උපේක්ෂාව, ඊවසා දරා ගැනීමේ ශක්තිය වැඩි වෙනවා නම් ඒ නිවන් දකින්න ඉස්සරළම විමුක්තියක් වටේන්න පටන් ගන්නවා. අපි මේක හයියෙන් හයියෙන් බදා ගන්න බදා ගන්න අපි මේක හයියෙන් කරකැවෙනවා. මේක අතහැරලා යන්න ඇරියට පස්සේ අපිට අපේ වැඩක් කරගන්න පුළුවන් කැරකෙන එකට කැරකෙන දෙන්න පුළුවන්. අපි තියෙන්නේ තාම දැඩිවල්ලන එකයි. ඇල්ලෝ තරමට දැඩිශේ අපි අහුවෙනවා. ඒ නිසා මේ වේදීම දැන් සත්‍ය මේ සමුදය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන දෙක හොඳට තේරුම් ගත්තොත් ආයේ වෙනම නිරෝධ සත්‍යයක් නැහැ. කවුරුත් බලාපොරොත්තු වෙන්න නිවන් ලබන වෙලාවේදී රුවන් පුරයකට යයි රත්තරන් පාට ආලෝක පෙනේ ඉනිමකක් පෙනේ ඉහළට යන්න මොකක් අත්හම් වෙන්නේ නැහැ. ඒ මොනම දෙයක්වත් හම් වෙන්නේ වර්තමාන මොහොතේ පවතින දේ විතරක් හොඳට තේරෙයි. ඒකේ ගන්න දෙයක් නැතුව තේරෙනකොට හිතෙනවා ඔලිම්පික් තරගයට ගිහලා වට්ටක්ක ගෙඩියක් ඇයට හම්බුණා වගේ. මොකද්ද ඔකට උත්තර රට යන දෙයක් ආනේ වගේ දෙයක් තමයි හම්බෙන්නේ. නමුත් වර්තමානයේ පවතින දේ නිස්සාරත්වය. ඒක අනිත්‍යත්වය. ඒක දුක්ඛත්වය. ඒක අනාත්මත්වය තේරෙනකොට ඒ වට්ටක්ක ගෙඩියක් වටිනවා. මොකද මේක දන්නේ නැතුනේ මේ සංඛාරයට වලිගය හපා ගන්න දඟ කරන බල්ලා වගේ කැරක් කැරක් කැරක් කැරක් ගියේ දැන් තේරෙනවා මේක කොහොමඩක්වත් හැපෙන්නේ නැහැ කැරකිලා ඉති වැඩක් නැහැ ඒක නිසා අකාරින්ද නම් මේ මේ මේ දැන් දැන් දැනෙන ඒ වෙලාවේදී අපිට තියෙනවා දැඩි දැනටම අපේ හිත තුළ තියෙනවා මේක කොහොමද ළඟා කළ යුතු මේක කළ යුතුමයි කියලා අපි දඬුවම් වල තියලා අපි මෙහෙර කරගෙන තියෙනවා ඕක නිදහස් කරන්න තියෙන අපිමයි අර දඬුවම් ලීරුම් පට්ටලයකට ගිහිල්ලා රිලෙවෙක් කරපු වැඩක් අපේ පොත්වල ලියලා තියෙනවා. ඒ ලී පළු දෙක අයින් මැද ඉඳගෙන වලිගේ පළු දෙක මැද්දේට කුණ්‍ය අයින් කරලා තියෙනවා. අයියෙන් නගලන්ජකට වලිගේ හිර වුණාට පස්සේ ඉකී ගගහන. ඒකමයි අපිත් කරන්නේ. අපි දන්නේ වලිගයක් අපිට තියෙනවා කියලා අපි ඉඳ ගන්නවා පට්ටලේ. එහෙනම් මම කුණ්‍ය අයින් වෙලා බලනකොට වලිගේ හිර වෙනවා. ඒ වගේ මේ ඉල්ලගෙන කන හොයාගෙන ඉඳ ගන්න දුකක් මේකේ තියෙනවා. මේක සරුවචනාවට හැබැයි රිදෙන්නේ නැති කාලෙට දැනෙන්නේ නැති තාලට බොහෝම ලස්සනට කියලා දීලා තියෙනවා කවුරු දීපු දෙයක් නෙවෙයි මේක වදාගත් එකක් හදාගත් එකක් ඒක ඒක වශයෙන් දැකීමමයි සමුදේ පිළිබඳ සත්‍ය ඥානය කියලා කියන්නේ මේක තෘෂ්ණා 100ට 100ක් තෘෂ්ණාව කියලා හිතාගත්තොත් අපිට අල්ලපු ගෙදරත් එක තරහ වෙන්න දෙයක් නැහැ ආන්දුවත් එක තරහ වෙන්න දෙයක් නැහැ කාලගුණයත් එක තරහ වෙන්න දෙයක් නැහැ මේ වෙන්නේ වෙන්න තියෙන දෙයක් හැබැයි ඒක අර කියන විදිහට සීලයෙන් සමාධියෙන් ප්‍රත්‍යාවයෙන් තුරු දෙන්නේ නැතුව ගියොත් ඒ පුද්ගලයා තුළ අසාදා අසා අශීලාචාර ඒ වගේම මේ සදාචාර නැති ಗುಣ පහළ වෙන්න පුළුවන්. ඒක නිසා සීලයක පිළිතලා අර සත් මේ සන්දස්සේති සමාදපේති ආදී වශයෙන් අපි ඇවිල්ලා තියෙන ಗುಣ මාර්ගය සිහි කරගන්න ඕනේ. සිහි කරගෙන හිමීට හිමීට හිමීට මිට ගෙවා දාන වැඩකට යනවනම් මේ නිරෝධ සත්‍ය කියලා වෙනම දෙයක් නැහැ. නිරෝධ සත්‍ය කියලා කියන්නේ සමුදය සත්‍යයේ නැස්චාර්ථේ. යෝ තස්සා ඒව තණ්හායි. ඒ තණ්හාවගේම අශේෂ විරාග නිරෝධෝ. අශේෂව දුරු කිරීමමයි මේ සමුදය සත්‍ය කියලා කියන්නේ සමුදය සත්‍ය පෙන්වනකොටත් පෙන්වන්නේ ඒකෙදී තියෙන්නේ සත්‍යකරණය විතරයි. සාක්ෂාත්කරණය විතරයි. දැන් මේ කියනකොට යමක් තේරෙනවා අපට. තර්කයට බලනකොටත් අහුවෙනව සාක්ෂාත් වෙලා නැහැ. ඒ තාකල් අපිට ඒක අයිතියක් බුද්ධියක් නැහැ. සාක්ෂාත්කරණය කරන්න තියෙන මේ තෘෂ්ණාව දියුගෙන දියුණු වෙන්න, දුරු වෙන්න, දුරු වෙන්න, ඊරෝධය පිළිබඳ සාක්ෂාත්කරණය වැඩි වෙනවා. ඒ සාක්ෂාත්කරණය විතරමයි මේක තියෙන්නේ. දැන් අපි ළඟ තියෙනවා. ඒක මගේ කියාගන්න විතරයි තියෙන්නේ. මගේ කියා ගන්න නැති තාක්කල් අපි මගේ කියන්නේ තණ්හාව ඉඳුරන්ට ප්‍රතිබද්ධ දෙය පමණයි. ඒක තරන්න නම් සත්‍යකරණයේ සඳහා ਸਰවඥාන්සිකනේ නිස්සාරණය හොඳයි. විවේකය හොඳයි. එහෙම නැත්නම් අපි මේ මේ අබිනිෂ්ක්‍මණය මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ අබිනිෂ්ක්‍මණය කරන්න අපි කාය විවේකයේ සඳහා, ඊගාට චිත්ත විවේකයේ සඳහා, ඊගාට උපති විවේකයේ සඳහා. අතහැර දැමීම පුළුවන් ප්‍රමාණයෙන් කරගෙන කරගෙන යනකොට ඒ දස දාන වස්තු අතහරිනවා ඊගාවට ඒ අනුශේ පරිඋත්ථාන කෙලෙස් හතන අන්තිමට අනුශේ කෙලෙස් හත හැරීම දක්වාම යනකොට යනකොට යනකොට වස්තුන් කෙරෙහි තෘෂ්ණාව අඩු වෙනවා නිරෝධයට ඉඩ සැලසෙනවා ඒක නිසා ඒ නිරෝධ සත්‍ය යනකොට ඒ පුද්ගලයාට නිස්සාරණේ රසය වැටහෙනවා අයියෙන් බදා ගන්න බදා ගන්න වෙහෙස වැඩි. ඒ වගේම තමයි විවේකේ වැඩි වෙන්න වැඩි වෙන්න අපිට විවේක බුද්ධිය වැඩි වෙනවා ඈත පේන ගතිය වැඩි වෙනවා. අවිවේකී වෙන්න වෙන්න වෙන්න අපි හිර බන්ධනයකට අහු වුණා වගේ වැඩි ආයාසයකට ලක් වෙනවා. ඒ දේ කරන්නේ ආයාස කරමින් දැඩි බන්ධන අපි ලක් වෙන්නේ අපේ තෘෂ්ණාවන්ත ලෝකේ මොනවා හරි අපි ළඟ තියෙන්න ඕනේ කියලා හිතෙන නිසා. තෘෂ්ණාව අතහැරියා නම් අපිට තේරෙන පටන් ගන්නවා නිස්සාරණයට යන්න යන්න විවිධකට යන්න යන්න අමතර ශක්තිය තමයි තියෙන්නේ. මරණයට වැඩිය අමෘද්ධි සදාකාලිකත්වය තමයි පේන්න පටන් අරගන්නේ. ඒක සාක්ෂාත්කරණය කරනවා ඇර ඒක හදන්න දෙයක් නැහැ. මෙන්න විදිහට කියනවා නම් තෑග දීලා තියෙන්නේ අපි බාර ගන්න ලෑස්ති නැහැ. ඒ නිසා සිංහල කියමනක් තියෙනවා තෑගි දෙනවට වැඩිය වටිනා තෑග බාර ගන්න එක කියලා. නිසා ජීව තෑග්ගක් අපි ළඟ තියෙන අපිට විවේකයේ කියන එකෙන් තමයි පටන් ගත්තේ අපි වුමනාවෙන් තමයි අපි ලෙඩ දාගත්තේ අපිට නිස්සාරණය තමයි අපි පටන් ගත්තේ අද තියෙන බන්ධන සේරම අපි අස්සම් කරලා ගත්තේ වුණා නිකන් හම්බෙච්චව නෙවෙයි ඊට පස්සේ දැන් ආයෙ රිසයින් කරන්නයි තියෙන්නේ කරනකොට කරනකොට අපමණ වැටෙනවා නම් කරදරයක් බයක් තනිදීමක් අසන්නකම ඒ කියන්නේ ඒ තරම්ම පැවැත්මට තියෙන ආශාව නිසා ඒ කියන්නේ ඒ කියන සෙල්ලක්කාරකමට යන්න තරම් තමන්ගේ හිත මෝරලා නැති නිසා ඒ නිසා සාක්ෂාත් කරන්නේ කියලා කියන්නේ ඇත්තටම ජීවිතයක බාහිර ගන්න වැඩක් ඒ දේ මෙන්න මේ කියන සාක්ෂාත් කරන්නේ කිරීම සඳහායි මාර්ග සත්‍ය වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය නැත්තම් මධ්‍යම ප්‍රතිපදාව තමයි සරුවත් යනසෙන් දෙන්න දීලා තියෙන්නේ අන්ත දෙකේ ඉන්න තාක්කල් සරණයක් නැහැ ඒ වගේම තමයි අන්ත දෙකේ ඉන්න සාකල් විවේකයක් නැහැ. අන්ත දෙකේ ඉන්න සාකල් අමෘතයක් නැහැ. අපි මෘතය මරණයමයි කියන්නේ. ඒ නිසා මදහත් මාර්ගයට යන්න නම් අන්ත දෙකේ ඉන්නකොට අන්ත දෙක දැනගන්න ඕන. දැනගන්නකොට දැනගන්නකොට හැප්පිලා දෙපැත්තේ හැප්පි හැප්පි හැප්පි හැප්පි මද මාර්ගයට වැටෙනකොට තමා විසින්මයි ඒ මධ්‍යම ප්‍රතිපදාව සංශ්ලේෂණය කරන්න ඕනේ. කවදාකවත් බුදුහාමතුතු සංශ්ලේෂණය කරලා දෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් සරුවචනාසික වචනින් කියනවා නම් මධ්‍යම ප්‍රතිපදාව නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරයක්. ඒක සංසාරයටයි ඇවිත්. නමුත් අද්දුම සංස්කාරය කියලා සරුවචනාසික දේශනා කරලා කියනවා සහැල්ලුම උපකරණය. ඒක වැඩි වුණාට පස්සේ මේ උපකරණය විසි කරන්න පුළුවන්. නිසා ඒක පටන් ගන්නේ සම්මා සතිය. සම්මා දිට්ඨිය හොඳ දෘෂ්ටියක් ඇති කරගන්න ඕනේ දුක පිළිබඳව නම් තියෙන්නේ ඒ දුක මේ පැමිණි දුකමයි දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න ඕනේ. ඊක සම්මිය දෘෂ්ටිය වෙන්නේ සමුදය වශයෙන් බලනවා නම් මේ සියයේම අපි කවදා හෝ ප්‍රාර්ථනා කරපු නිසා ලැබිලා තියෙන. ඊළඟ ගත්ත දෙයක්. තෘෂ්ණාවෙන් බැඳලා තියෙන දෙයක්. නිසා මේක ප්‍රහාණයේදී අපිට හිතන්න තියෙන මේව අපට අයිති නෑ. අයිති නැති දේ දුකක්. අයිති නැති දේ අතහැරියාම සපයි. මේ දෘෂ්ටි ඇති කරගත්තම මේකට කියන්න පුළුවන් සම්මා දිට්ඨි. එතකොට තේනවා අතහැරීම අතහැරීම කියන නිස්සරණේ ඒ වගේම විවේකය ඒ වගේම අමෘතයට යනකොට එන්නේ එන්නේ අමෘත රසය විවේක රසය ලැබෙනවා ආනේ විදියේ මූලික සම්‍යද්ෘතිය හඳුනා නම් ඒ පුද්ගලයාගෙන් ඇති වෙන සංකල්ප ඔහුගේ හිතුම් පැතුම් ක්‍රියා වචන සියල්ලම ඒ ඒ වෙලාවේ අතහැරලා දාන දේවල් ඇති වෙනවා ඒ වෙන්නේ සංකල්ප නැත්නම් දෘෂ්ටි සංකල්ප සහිත කෙනෙකුට විතරයි කායික ක්‍රියාවක නැත්නම් සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව කියන දේවල් එන්න එන්න එන්න වෙනදා තරම් අහුවෙන්නේ නැති නිදහසට බර තමන්ගේ මතු විවේකයට සලසන විදියට සලසුම් කරන්න පටන් ගන්නවා. කොච්චර සෙනග තලකේ කෙරුවක් කවදාකවත් නැතුවක් එන්නේ. කිහිව ඉඳගෙන කරනවාද පැවිදිව ඉඳගෙන කරනවාද ස්ත්‍රීද පුරුෂද මවක් වශයෙන්ද දුවක් වශයෙන්ද අත්තම කෙනෙක් වශයෙන්ද සීයා කෙනෙක් මුන්නම දෙයක්වත් බලපාන්නේ තමයි දැනගන්න ඕනේ මෙවුවා පරණ අල්ලපු නිසා අද අහුවෙලා තියෙනවා නමුත් අපිට ඊගාවට එන චිත්තක්ෂණේ ඔච්චර දැඩි අල්ලීමක් නැතුව සාමාන්‍ය අල්ලීමකින් දැඩි අල්ලීම ප්‍රතිස්ථාපනය කරනවා ඊට පස්සේ සාමාන්‍ය ඇල්ලීම සැහැල්ලු ඇල්ලීමක ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන යනකොට ඒ ඇල්ලීම නොඇල්ලීම මට්ටමට යනකම්ම යන්න නම් අපේ කර්මාන්ත හැම එකක්ම 100ෙන් කරන්න ඕනේ වෙනදා කරන දෙයමයි කරන්නේ අතේ පොල් තෙල් ටිකක් ගහගෙන කක්කොස් කපන්න පටන් ගන්නවා වගේ දැනගන්න මේක අහුවෙන හති කොන ගෑවෙනවා ඒක නිසා පටන් ගන්නකොටම අතේ වගේ ටිකක් ගාගෙන පටන් ගන්න වැඩ පිළිවෙලකට කර්මාන්තයන්ගේ එන්නේ එන්නේ සහසුවක් තියෙනවා. මේ කාම වචනයක්ම තේරුම් අරගන්න ඕනේ අහුවෙන්නේ නැතුව. ගැළවීම පිණිස තියෙන වචන. ඒ වගේම ආජීවයේ කියලා කියන අපේ ජීවන රටාව වවාගෙන කන වැඩ නෙවෙයි. එතන කන්න ජීවත් වෙනවා නෙවෙයි ජීවත් වෙනවට කනවා. වෙන කරන්න බෑනේ මේක පවත්වන්න බෑනේ සමහරු කණ්ඩමනේ ජීවත් වෙන පාටිමනේ හිතේ තියෙන්නේ. එහෙම නෙවෙයි මැරෙනවානේ නැත්තම් භ්‍රමචර්ය රැකන්න බැරි නිසා කැම ගන්නවා. ආන්නේ විදිහට අපේ ආජීවය හදාගත්තාම ඒ කාමභෝගී පුද්ගලයන් අපි නීරස වෙනවා. ඒකත් ලොකු ලාභයක්. එහෙම නැතුනොත් එහෙම අපිට ස්පාසුවක් නැහැ ආමන්ත්‍රණ වැඩි වෙන්න පටන් ගන්නවා. ආනේ විදිහට කර්මාන්ත වචන සහ ජීවන රටාවේ වෙනසක් ඇති වුණොත් පමණක් අපේ තුල ශක්තියක් ඉතුරුනවා වීරියක් ඉතුරුනවා මේ ආධ්‍යාත්මික ගමනට නැත්නම් අපි සම්පූර්ණ මෙඩිකල් ආරපු උද්දණ්ඩක් වගේ හරි වෙහෙස ජීවත් කරන දේ මත්තට තව තව ගැට වදින බව දන්නවන්තෝ ජටා බහි ජටා ජටා යතිතෝ පජ ආනේම වෙන්නතෝ කර්මාන්තවල වචනවල ක්‍රියාවල ආජීවයේ යම් යම් ගැළවීමක් එන්න ගියොත් ඒ පුද්ගලයා තුළ පුදුම ඔදයක් පුදුමාකාර පැය 24ම අවදිින් ඉන්න පුළුවන් ශක්තියක් වීර්යයක් එන්න පටන් ගන්නවා. එහෙම නැතුව කවදාකවත් මේ සම්මා වායාම කියන එක නැගිටවන්න බෑ. ඒ වායාමයක් නැතුව එහෙම යදවීමකින් තොරව සතියක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙම පහළ වෙනවනම් බුදුහාමුදුරන්ට ඉස්සලා බොහෝ ශාස්ත්‍රවලින් බුදු වෙන්න ඉඩ තිබුණා. උන්වහන්සේ ධාරා සංකේ කල්පලක්ෂයක් ගොඩ ගහන කොට ගහන ඇවිල්ලා මේ ක්‍රියා වචන ජීවන රටාවන් පිරිසුදු කරගෙන කරමින් සભ્યත්වගත වෙමින් වෙමින් සුද්ධ වෙමින් වෙමින් උසස් ආර්ය தත්ත්වයටපත් වෙමින් පත් වෙමින් ඇවිල්ලා තමයි මේ අන්තිම භාවය වෙනකොට ඔය 16 දෙනෙක් වගේ ශක්තියක් වචන එකවර එක්කෙනෙක් වචනයක් කතා කරන වචන 16ක් කතා කරන්න පුළුවන් තරම් ශක්තියක් පුදුමාකාර සෞඛ්‍යයක් ඇති කරගෙන ආවේ සංසාරය පුරුදු කරලා අන්න එතනදී තමයි යෝධ බල යෝධ වීර්ය යොදලා මේ චතුරංග සමන්නාගත වීර්ය යොදලා කිව්වේ මගේ ඇතත් හමක් ඉතුරු වෙන්නේ ඉතුරු වේවා. මේමස් දියලේවා. මම මේ ගත්ත ප්‍රයත්න අතහල මිස කනගිටින්නේ. මහා පොළොව වෙවුණු කල ගියාලු ඒ වගේ මහා බෝසතාණන් වහන්සේනම කී අදිෂ්ඨානය ගත්තට පස්සේ ඒවා කියන්න පුළුවන් ශක්තියක් ඇති වෙලා තියෙන්නේ මේ කටතාවට නෙමෙයි. අර කලින් කියාපු සම්මාදිෂ්ඨි සම්මා සංකල්ප කම්මන්ත වාචා ආජීව කියන දේවයන් ඇතිවෙච්ච විශාල වීරිය ශක්තියක් තියෙනවා වීරත්වයක් තියෙනවා අන්නේ වීරත්වයෙන් තමයි අදිෂ්ඨාන කරන්නේ මම මේ අරමුණේ සතිය පිහිටවනම් පිහිටවනවා. එතකොට විතරම මේ පුදුලට අරමුණේ මුලැමැදාක දැක ගන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට තමයි හිත සමාහිත භාවයකටපත් වෙන්නේ. ඒක වෙන්න ඔය මේ වීර්යයෙන් අදිෂ්ඨානෙම නෙවෙයි බොහෝ කල් පුරුදු කරපු. අන්නේ අදිෂ් මේ සමාධිය ඇති වුණාට පස්සේ අර කලින්ම ඇති වෙච්ච සම්‍යක් දෘෂ්ටිය ඇත්තද නැත්තද කියලා මේ ජීවිතය තුළම සාක්ෂාත් කරන්න පුළුවන්. මේ ජීවිතය තුළම තමන්ටම දැනගන්න පුළුවන්. එබැවින් ඒක උරු සද්ධාවෙන්ම ගත්ත සම්‍යක් දෘෂ්ටියක් නෙවෙයි. මේ ප්‍රඥාවෙන් ඒක ඔප වැටෙනකොට ප්‍රඥාව නිසා නැවතත් සම්‍යක් දෘෂ්ටිය ඍජු වෙනවා. අරිසත් වැඩි ගැම්මකේ සම්මා සංකල්පේ හරියනවා. එතකොට ආයත් කර්මාන්ත වචන ජීවන රටාව තව තවත් සදාචාරගත සම්පන්න වෙච්ච, ශිෂ්ට වෙච්ච, කිසිම දෙයකට සැලෙන්නෙත් නැති, කිසිම දෙයකට ඇඟිලි ගහන්නෙත් නැති පුදුමාකාර විවේක නිස්සිත, නිස්සරණාදී ආධ්‍යාශයති විවේකයට බර වූ ජීවිතේ ඉඳ පටන් ගන්නවා. ඒ තුල ඔහුට ඇතිවෙන ශක්තිය ඔහුට ඇතිවෙන ස්මෘති ශක්තිය, නිර්මාණශීලීත්වය, සුවකිරීමේ වේගය ඇඟ ප්‍රසාර කරන තව කෙනෙකුට දෙන්න පුළුවන් තරමේ. එවැනි පුද්ගලෙක් ළඟට ගියත් ඇති වෙන මේ සෞඛ්‍ය සම්බන්ධ කම්පන තව කෙනෙකුට තේරෙන තරම් තිරිසනුන්ට තේරෙන තරම් ඉතින් මේක කව කැවි දව කැවිගෙන කැවිගෙන එනකොට තමයි ඒ වැඩි වීර්යයෙන් යුක්තව ගත්ත අරමුණේ දිගටම හිත පවත්වන මිසක් ඒට මේට දුක වතාලන වූ මේ ඉරියව් මාරු කිරීම එහෙම මේ දැඟලිලි සූපසත්ත ගන්ධ රස විශේෂයි චංචල කම්පන ගති නැතුව ගත්ත වේගයේ දිගේ මේ යන්න පුළුවන් සතියක් පහළ වෙනවා ඉතින් ඒ තුළ තමයි සමාධිය එන්නේ මේ සමාධිය නැවත ආයෙත් ගිහිල්ලා අර සම්‍යක් දෘෂ්ටියට ආධාර කරගෙන මේ කරකැවි කරකැවි යන ගමන මේකේ තියෙන මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාහාරිය සත්‍ය. ඉතින් ඒක යනකොට හොඳටම තේරෙනවා අර නිස්සරණේ වැඩි වෙනවා. විවේකේ වැඩි වෙනවා. අමෘත රස ශක්තිය එන්න පටන් ගන්නවා. ඒක ගිහිල්ලා ඉතින් අර මේ මායිම කඩයිම කඩුල්ල පණින තැන් තමයි මාර්ග ඥානය, ප්‍රථම මාර්ග ඥානය, ද්විතීය මාර්ග ඥානය, තෘතීය මාර්ග ඥානය, චතුර්ථ මාර්ග ඥානය වාසයේ සංයෝජන ධර්ම තුනයි 5යි 10යි ආදී වශයෙන් කඩලා යනවා. මෙන්න මේ දේවල් අවබෝධ කරගන්න කවදාකවත් හම්බ වෙන්නේ නැහැ පොතේ. කවදාකවත් තර්කයෙන් කවදාකවත් කටපාඩම් කරුවොත් හරියන්නේ නැහැ. කරලා කරලා කරලා ටිකක් හෝ ඒ Taman තුල ඒ ධර්මතාව වැඩෙනකොට නම් බුදුරජාණන් වහන්සේ කොච්චර දුෂ්කර කෘත්‍යයක්ද කරලා තියෙන්නේ කියන්න බැරි දෙයක් මෙහෙම කියලා තියෙන ආකාරයෙන් කියලා බුදු ගුණය පිළිබඳව ධර්ම ගුණය පිළිබඳව Taman මේ යන මාර්ගය පිළිබඳව පුදුමාකාර අදිෂ්ඨාන ශක්ති දැරීමේ ශක්ති වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා ආන්නේ විදිහට ආර්ය සත්‍ය හතර વિશે ඇත්ත ඇති අවබෝධ කරගෙන යනකොට අයං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාති යථා භූතං ඥානාති පස්සති මේක සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මේ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමචික්කමය දුක්ඛ දෝමන සත්ංගමය ඥායස්ස අධිගමය කලයිසුදේ මේකයි කියලා න්‍යාය තමන්මයි තේරුම් ගන්න. බුදුරජාණන්සේ කියලා කියන මේක මධ්‍යම ප්‍රතිපදාව කියන නමුත් ඒක හදාගන්න. එන්නේ එදාට පහුවෙන්ද තමයි නිබ්බානස්ස සත්‍ය කිරියාව සිද්ධ වෙන්නේ. Taman මේක හොඳටම දැනගන්න ඕනේ මම්ම හදාගත්ත පාරේ මේ යන්නේ කියලා හරියට හිස්සිය පිළිගියක ඉන්න කෙනෙක් බින්ගයක් අපාගෙන ඒ බින්ගි කෙලවරට ගියාට පස්සේ ඉතින් දන්නවා මේ අන්තිම සිවිය කැඩුවට පස්සේ මට තියෙන දැන් එහා පැත්තට යන්නේ එකයි කියලා කවුරුත් කරපු ගිය බින්ගයක් දිගේ නෙවෙයි යන්නේ. ඉතින් ඒ නිසා මේ එවැනි වැඩ කරන පිරිසක් එකට කටයුතු කරනකොට පුදුමාකාර ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයා එතන තමන්ගේ වීර්යය කරනවා, මගේ එතන මම වීර්යය කරනවා. අපි ඔක්කොම පුදුම විදිහට දුකේ එක එක ස්ථාවරයන්, දුකේ එක එක තට්ටු, කප කප කප කප යන ගමන. මේන්න මේ ගමන වැටුණාට පස්සේ මගේ මේ පැත්ත වචනෙන් කියනවනම් සතිය සතිපට්ඨානය ආරම්භ කරලා පස්සේ හොඳට ඕක තේරෙන්න පටන් අරගනවා දැන් අපි කවදාකවත් නොගිය ගඟට දිගේ ඉහළට පීනන සමාජයේ තියෙන මේ නැමියාවල් වලට විරුද්ධ අතර ගමන් කරන මාර්ගය කියනවායි කියලා. නිසා සර්වචන සඳහන් කරන යම් කිසි කෙනෙකුට ඒ ආකාරයෙන් ඒ සතියේ විශේෂත්වයක් වැටෙන පටන් අර ගන්නවා නම් යේහි කෝච බික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨාන ඒවං භාවේය සත්වස්සානි යම් කිසි විදියකට මහන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානය හත් අවුරුද්දක් යම් කෙනෙක් භාවිතා කරනවා නම් තස්ස ද්වින්නම් බලානම් අඤ්‍යතරම් බලම් පාටිකාංකා. ඕකේ ඵල දෙකෙන් එකක් බලාපොරොත්තු විය යුතුයි. දිට්ඨිය ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා. මේ ධෘති දැමීම අඥා අඤ්ඤා භාවයේ නම් වූ ප්‍රඥාව සාක්ෂාත් කිරීම නම් වූ අරිහත් ඵලයේ යම් ආකාරයක ටිකක් හෝ තියෙනවා නම් උපාදිශේෂ සෞපාදි ශේෂණං අනාගාමිතාවය. නිසා මේ දවුරුදු 7ක් දඟලනකොට මේ කියන ආර්ය අෂ්ටාංග මාර්ගෙ දිගේ ඔහුට මේ ඵල දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඊට පස්සේ සඳහන් කරනවා ඊට වැඩි ඥානවන්තව උපයාගත් සතිය සුපතික්ෂිතව විමයට දෙන්න නැතුව කරනවා නම් ඒ හතක් තිබිච්චාවයි. සබංග චිත්තන්තු බිකවේ සප්තවස්සානේ. ඔය හතක් තිබිච්චාය හය අවුද්දකුත් මේක කරත හැකියි. අඩු කරලා අඩු කරලා සඳහන් කරලා තියෙනවා එක අවුරුද්දේකොත් කරතයි අවුරුදු භාගෙනොත් කරතයි මාසෙමොත් කරතයි සති දෙකකෙමොත් කරතයි අන්තිම වෙලාව එක සතියකුත් කරන්න පුළුවන් කියන්නේ මේ කියන සතිය ඔය සම්මා සතිය නෙවෙයි සති දවස් හත. ඊනේ තරමටම මේ බඩු විකුණන්න ඉස්සෙල්ලා ගරන්ටි එකක් දෙනවා. හරි ගියාම ගාස්තු ගෙවීම ක්‍රමයේ අන්තර්ගුරුකම් කරනවා කියලා ආහඳුරු පත්‍රය දාලා තියෙන අන්න ඒක මේ තමයි. කරලා බලන්න කරලා ගියාට පස්සේ පුළුවන් නම් ගාන ගෙවන්න ඒ තරම්ම සර්වඥාන්තට විශ්වාසයි. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේ අර කලින්ම කියාපු ඒ කායනෝ යම් බික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධිය වශයෙන් සූත්‍රය හමාර කරන්නේ අර මුලින්ම කියාපු ගුණ හත සිහි කරලා ඒ ගුණ හත ඒකාන්තයක සාක්ෂාත් කරන්නේ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ එකම තැනකව සතිපට්ඨාන සූත්‍රයේ කිසිම පූජාවක් වන්දනාවක් මොනම චරිතයක්වත් නැහැ. කිසිම තැනක ස්ත්‍රී වෙන්න ඕන පුරුෂ වෙන්න ඕන පැවිදි වෙන්න ඕන උපවිදින මොනම දෙයක් අත්තට. වික්කමේ කියලා ආරම්භ කරලා තියෙනවා. මොකද සංසාරේ බය දැකීම තියෙනෝනේ බයෙන් ගැලවීමේ අවශ්‍යතාවය තියෙනවා. එහෙනම් වික්ක තමයි. වික්ක තමයි. ආන්නේම කරන කෙනාට මේ පාර යන්න පුළුවන්. කවුද මේ ලෝකේ මොන සාස්ෘණ වංශද මේ වගේ කිසිම තත්ත්වයකට ආරෝපණය කරන්නේ නැතුව ප්‍රඥාවන්තයාට ගැළපෙන ආකාරයට තමන්ගෙම තමන්ගේ විමුක්තිය සාදා දීමේ ක්‍රමයක් ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශ කළත් ඒ දේ කරලා ඒක සාක්ෂාත් කරපු ශිෂ්‍යයෝ કોઈ ශාසනයේදී ඉන්නේ මේ අඩුම ගන්න ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුසසුනගේ මුල්ම දේශනාව කරනකොටත් ඒ අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යං කිංචි සමුදය ධම්මං තබ්බන්තං නිරෝධ ධම්මං මේ ලෝකේ යම් තාක් ඇති වෙන ධර්ම තියෙනවා නම් සියල්ල නැති වෙන සුළුයි කියලා පළවෙනි වතාවට සරුවචන් වහන්සේ නැත්නම් බුදුහාමුදුරුවෝ සම්මා සම්බුදු කරලා තමන් වහන්සේ ආර්යයන් වහන්සේ නමක් වාටපත් වුණා. අසජි ස්වාමීන් වහන්සේ දැකපු සාරිපුත්තු ස්වාමීන් වහන්සේට "යේ ධම්මා හේතුඵබව තේසං හේතුන් තථාගතෝ ආහ" කියනකොටම යම් ධර්මතාවයකට හේතුවක් තියෙනවා නම් තථාගතයන් වහන්සේ හේතුව මතක් කරනවා කියනකොටම සෝවන් වෙන්න පුළුවන් වුණා. ඒ වගේම මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ අන්නේ හේතුෙත් නිරෝධය කියන එකක් තමයි අපේ මහා ශ්‍රමණයාගේ පණිවිඩය කියලා කියනකොට ආબોධ කරන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා එනිසා මේක ඒ අවශ්‍ය ධර්මතාව කියලා ගිහිලා ආවනම් ඒක අවබෝධය ධර්මතාවයක් නමුත් ඒ සඳහා අපිට දැක්විය යුතු අනුග්‍රහ තියෙනවා අපි සීලේ වශයෙන් අනුග්‍රහ දක්විය යුතුයි. බණ ඇසීම වශයෙන් සුතමේ අනුග්‍රහ දක්විය යුතුයි. ධර්ම සාකච්ඡාව වශයෙන් අනුග්‍රහ දක්විය යුතුයි. සමත භාවනා වශයෙන් අනුග්‍රහ දක්විය යුතුයි. විපස්සනා වශයෙන් අනුග්‍රහ දක්විය යුතුයි. ඒක යෝගාවචරයේ පැත්තට යන්නේක මොකද ධර්මතාවයේ දිගහැරීම නම් ඒක ධර්මතාවයක්. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ අපිට මේ වගේ බණ අහන්න මේ වගේ දෙයකට යෙදෙන්න උනත් කල්පනා වුණේ පුදුමාකාර මේ ඇතුළතින්ම ආපු ජාවයක්නේ. ඉතින් අපි සංසාරෙත් මෙහෙම එකතරම් ගමන් කරලා ඇති. නමුත් අපේ ගමනට අපි වග කියා ගන්න ඕන. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ මේ සූත්‍රය හමාර කරනකොට සරුවචනාංශයේ දේශනා කළා වගේ මේ ආකාරයෙන් සතිපට්ඨාන භාවනා වැඩුවා නම් මෙන්න මේ කාලයක් ඇතුළත ප්‍රතිඵල දෙනවා. ඒ නොදුන්නා නම් අපේ තාමේ සතිය ස්ථාවර වීමේ සතිය ප ဋ ාණේ පිහිට වීමේ අඩුපාඩුවක් තියෙනවා. එහෙම නැත්නම් අර න්‍යාය අවබෝධ කිරීමේ අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩුකම් හදන්න පුළුවන් දේවල්. ආනන්තරිය අකුසල කර්ම වගේ මාර්ගාන්තරාව, ස්වර්ගාන්තරාව ඇති කරන දේවල් නෙවෙයි. මොකද අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ ඉතුරු ටික හදා ගන්නවයි කියන එක අපටමයි අයිති. ඒ දිගටම සමත මේ වශයෙන් විපස්සනා මේ වශයෙන් අනුග්‍රහ කිරීමෙන් මේ සර්වචනාංශය යම් ආකාරයක සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කිරීමෙන් මේ දුක් විඳින සත්‍යයට දුකින් ගැලවීමේ මාර්ගය කියලා දුන්නාද ඒක ලැබේවා කියලා ප්‍රාර්ථනා කරාද එසේම අපි වශයෙන් ප්‍රාර්ථනා කරගන්න ඕන අපි මේ යොදන කාලයට ධනේක ශ්‍රමයට මේ සාමක ප්‍රයත්නයේට ප්‍රතිඵලයක් වශයෙන් අපිට මේ ජීවිතයේදීම ඒ ගෞතම සර්වචනාංශිකේ ශාසනය තුලම මේ සත්‍ය අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ ශක්තිය ධෛර්යය බලය අපාපතක් වාසනාව වේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණින් තමන් බලාපොරොත්තු ඉෂ්ට කරගෙන මේ සංසාර දුකින් ගෙවන් කර ලබන නිවන පරම සාන්තිය මුක්තිය චිත්තක්ෂණයක් චිත්තක්ෂණ පාස සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සතිපට්ඨාන සූත්‍රයේ නිමාවත් අද ධර්ම දේශනාවේ නිමාවත් පිටින් සටහන් කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ නීතිරිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි.